අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි පින්නතිනි පින්වත් දරුදරියනි අපි අදත් බලාපොරොත්තු වන්නේ මීට පෙරදී දේශනා කළ මේ මෛත්‍රී භාවනා පිළිබඳව විග්‍රහය සම්පූර්ණ කරගනිමින් තව තවත් ගැඹුරින් විග්‍රහ කරලා තේරුම් අරගෙන ඒ උතුම් වූ බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කර වදාළ නිවන් අවබෝධ කරන මෛත්‍රී භාවනාව තේරුම් අරගන්ටයි අපි අද මෙතේ මේ බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නේ කියන කාරණය හොඳින් තේරුම් ගන්න ඕනේ. එහෙනම් මොකද්ද සිද්ධ වෙන්නේ? මීට පෙරදී මතක ඇති අපි පෙන්නා දුන්නා නිරෝගී බව කියලා මේ ශාසනයේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ මොකද්ද? පරම ලාභය කියන නිරෝගී බව මොකද්ද කියලා අපි ඒ ආකාරයෙන් විග්‍රහ කරගත්තා. ඒ වාගේම දැන් අපි දකින්න ඕනේ මොකද්ද සුවය? බුදු පියාණන් වහන්සේ දේශනා කළ සුගිතතාවය කියන්නේ මොකද්ද කියන එක ධර්ම දේශනා තුලින් නැත්නම් ඒ ත්‍රිපිටක ධර්මයේ තුලින් අපි සාක්ෂි හොයාගන්න පුළුවන්. තපෝ ගුණය හැර බොජ්ජංග ධර්ම හැර නිවන හැර ලෝ සතුන්ට තවත් සුවයක් මම නොදකිමි. මෙන්න මේ බුද්ධ දේශනාවත් ඔය ත්‍රිපිටකයට අඩංගුයි. සංයුත්ත නිකායේ තියෙන විග්‍රහ කරලා හොඳින් තේරුම් අරගන්න ඕනේ නම් මොකද්ද අපිට සුවේ කිව්වේ? අපි හිතා ඉන්නලා මගුල් ගෙදර සුවේද? නැත්නම් තපෝ ගුණය ආර්යචායක මාර්ගය අනුගමනය කරමින් කෙලෙස් තව තවා හරිනවා නම් මෙන්න මේක තමයි ලෝක සත්‍යයට කවදා හරි සුවයි කියලා හිතන්න තියෙන්නේ. ඒ වගේම බොජ්ජංග ධර්ම සති සම්බොජ්ජංගය ධම්මවිචේ සම්බොජ්ජංගය ඒ වගේම ප්‍රීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ෂා සම්බොජ්ජංගේ කියන මෙන්න මේ බොජ්ජංග ධර්ම හැර ඒ වගේම නිවන සාක්ෂාත් කර ගැනීම හැර ලෝක සත්‍යයට තවත් සුවයක් මම නොදකිමි. මෙන්න බුදු පියාණන් වහන්සේ දැක්ක සුවය. එහෙනම් අපි සුවපත් වේවා කියනකොට සම්මා සම්බුදු පියාණන් වහන්සේ අනුගමනය කරන බෞද්ධ දරුවන් හැටියෙන් නැත්නම් බුදුනුවන් හැටියට තේරුම් ගන්න ඕනේ. ඔන්න සුවේ පෙන්නපු තැන. එහෙනම් අනික්වා සුව නැද්ද? ලෝකේ තියෙන සුවේ මොකද්ද? එහෙම එකක් නැද්ද? එහෙම එකක් තියෙනවා. ඒ නිසා තමයි කිව්වේ එකක් ලෞකිකයි, කෙලෙස් සහිතයි, සතර ගමනට හේතු වෙනවා, සුගතියට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි, නිවනට හේතු වෙනවා. එහෙනම් අපිට අත්‍යවශ්‍ය මොකද්ද? අපි දුර්ලභදී ලෝකෝත්තර වූ නිවනට හේතු වෙන වූ යම් සුවයක් ඇතනම් මෙන්න ආර්යයන් විසින් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වැඩිම වශයෙන් වඩන සුවේ මෙන්න මේකයි. එහෙනම් අපි දැනගන්න ඕනේ මොකද්ද දුක? කොහෙද දුක තියෙන්නේ? එහෙනම් දුක ආර්ය සත්‍යයේ තේරුම් ගන්නකොටම අපි දුක කියන එක දකිනවා. එහෙනම් නිදුක කොහෙද තියෙන්නේ? නිවනෙන් මෙපිට නිදුකක් නැහැ. එහෙනම් ධර්මයේ හොඳ පැහැදිලි දෙයක් පෙන්ලා තියෙනවා. යම් දවසකදී මේ ලෝක සත්‍යය මේ පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා දැක්කනම් ඒ වගේම නිවන නිදුකයි කියලා දැක්කනම් පංච උපාදානස්කන්ධයේ රෝගයක් කියලා දැක්කනම් එයින් මිදීම නිරෝගී බව බව දැක්කනම් නිවන නිවන නිරෝගී බව දැක්කනම් පංචස්කන්ධයේ මහ දාහයක් කියලා දැක්කනම් ඒ වගේම නිවන සුවයක් කියලා දැක්කනම් මෙන්න මේ තැනැත්තාට අවස්ථා දෙකක් මේ ශාසනය තුල ලැබෙනවා. මොකක්ද දකින්නේ? පංචස්කන්ධයේ දුකයි කියලා දකිනවා නම් ඒ තැනැත්තා අනුලෝමක් ශාන්තිය නැමැති ආර්ය ශාන්තියටපත් වෙනවා. පංචස්කන්ධයේ රෝගයක් කියලා දැක්කනම් පංචස්කන්ධයේ බයක් කියලා දැක්කනම් පංචස්කන්ධයේ දුක් ගොඩක් ඉන්නක් කියලා දැක්කනම් මෙන්න මේ ආකාරයෙන් දකින්න කෙනාට අනුලෝමක් ශාන්තිය කියන අනුලෝමක් ශාන්තිය කියන මේ සාසනික ගුණයක් පහළ වෙනවා. නැත්නම් නිවනට අනුලෝම වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? නිවන සුවයි කියලා දැක්කනම් නිවන නිරෝගීත්වයයි කියලා හඳුන්වන ආකාරයෙන් දැක්කනම් මෙන්න මේ තැනැත්තාට සම්්‍යත්ව න්‍යාමයේ ලැබති උතුම් ගුණය ලැබෙනවා නැත්නම් නිවන් දකින්න මඟ හරියටම ලැබෙනවා මේ නිසා පෙන්නනවා අනුලෝමක් ශාන්තියට නොපත් කෙනෙක් සම්්‍යත්ත න්‍යාමයට වස්නේ යනු සිදු නොවන්නකි සම්්‍යත්ත න්‍යාමයට නොපත් කෙනෙක් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් යන ඵලයන්ටපත් වීම යනු සිදු නොවන්නකි. අනුලෝමක් ශාන්තියටපත් කෙනෙක් සම්්‍යත් සම්්‍යත්ත න්‍යාමයට වස්නේ යනු සිදු වන්නකි. සම්්‍යත්ත න්‍යාමයටපත් කෙනෙක් සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරිහත් යන ඵලයන්ටපත් වීම යනු සිදු වන්නකි. එනම් හොඳින්ම තේරුම් අරගන්න ඕනේ. මේ ලෝක පැවැත්ම නැත්නම් පංච උපාදානස්කන්ධේ මේකේ සුව හොය හොය ඉඳලා මේක නිරෝගී කරන්න හිතලා නිවන් දකින්න පුළුවන්ද පංචස්කන්ධයේ රෝගියක් හැටියට දැක්ක කෙනාටයි අනුලෝමක් ශාන්තියවත් හම්බ වෙන්නේ එනම් මේ ආර්ය විනය තුල කොච්චර හරි මේකේ ඉන්න අය නිරෝගී කරන්න හිත හිතා මෙහෙම මෙත් වඩ වඩ හිටියට අනුලෝමක් ශාන්තියවත් හම්බ වෙයිද පංචස්කන්ධයේ යථාර්ථය දැක්ක කෙනෙකුට පංචස්කන්ධයේ දුකයි කියලා දැක්කා නිවන නිදුකයි කියලා දැක්කනම් මෙන්න ආර්ය මාර්ගයට හම්බ වෙන නිවන් මාර්ගය දකින මෛත්‍රිය වැඩෙනවා පංචස්කන්ධයේ රෝගයක් කියලා දැක්කනම් නිවන නිරෝගී හැටියට දැක්කනම් දහම තුලින් එසේ අදහස් ගත්තාම අනුලෝමක් ශාන්තිය වැඩිලා සම්්‍යත්ත නියාමයේ බැහැලා මාර්ගඵල අවබෝධ කරනවා පංචස්කන්ධය බයක්සේ දකින්න ඕනේ නිවන නිර්භයසේ දකින්න ඕනේ අන්න පංචස්කන්ධයේ ගින්නක්සේ දකින්න ඕනේ නිවන නිවීමක් හැටියට දකින්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් තියෙන ධම්මග අර්ථය වටහා ගන්නේ නැතුව ලෞකික අර්ථයකින් කොයිතරම් මිත්වලවලා හිටියත් ආර්ය මෛත්‍රියක් වෙන්නේ නැහැ මෙන්න ආර්ය මෛත්‍රියේ අනාර්ය මෛත්‍රියේ වෙනස හොඳින් තේරුම් අරගන්න ඕනේ. දැන් ওই ටික තව පහුවෙලා නොඑක් අවස්ථාවලදී ධම් සාකච්ඡා ආදී ඉදිරියේදී සිද්ධ වෙනකොට මේ පින්නතුන්ට ඉදිරියේදී යම් යම් දහම් ගැටලු විසඳා ගන්නට අවස්ථාව ලබා දෙන අවස්ථාවක් ලැබෙනවා ඉදිරි කාලයේදී අන්න ඒ වෙලාවේදී තව තවත් සුළු සුළු ප්‍රශ්න වලට උත්තර දෙනකොට මේවා පිළිබඳ එකිනෙක හොඳ විග්‍රහයක් ලබා ගන්නට පුළුවන්කම මේ පින්නතුන්ට ලැබෙනවා අපි දැනට මාර්ගය හොඳට තේරුම් ගන්නට අවශ්‍ය ප්‍රමාණය මෙසේ තේරුම් අරගන්න බලමු. සංයුත්ත නිකායේම තවත් විශේෂ සූත්‍රයක් වැදගත්ම තැනක් තියෙනවා. මෛත්‍රී භාවනාව වැඩිම සම්බන්ධවම මෙන්න මේක තේරුම් ගත්තාම අපිට කිසිම සැකයක් නැතුව අනේ අපි මෙච්චර කල් වඩලා තිබුණ මෛත්‍රී භාවනාව නිවන් දකින්න එකද නැද්ද කියලා තේරෙයි. මෙත්තා සූත්‍රය කියන සූත්‍රයක් තියෙනවා. අන්නේ සූත්‍රයේ විග්‍රහ වෙනවා. වැදගත් මෛත්‍රී භාවනාව ගැන බුදු පියාණන් වහන්සේගේ උතුම් දේශනාවක්. ඒ බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී වික්ෂුන් වහන්සේලාගේ සිරිතක් තිබුණා. පින්ඩපාත කරන්න වඩිනකොට උදෑසන වැඩි නම් තව කල් තියෙනවා නම් උදෑසනින්ම වඩින් නැතුව කවුරු හෝ දහම් සාකච්ඡාවක් ඇතුළු කරමින් කාට හරි යහපතක් කරන්ට එබඳු අවස්ථාවක් තියෙනවා නම් ඒ සඳහා ඒ කාලය ගත කිරීම. ඒ නිසා උන්වහන්සේලා මොකද කරන්නේ එක්තරා විසුණු වහන්සේලා පිරිසක් පින්ඩපාත වඩින්ට ගිහිල්ලා තව කාල වේලා තියෙන නිසා අන්‍ය පරිබ්‍රාජික ආරාමයක් තියෙනවා දැකලා ඒ ආරාමයට ටිකක් ගියා දහම් සාකච්ඡාවක් කරලා ඉන්න. මෙන්න මේ ගියාට පස්සේ ඒ අන්‍ය පරිබ්‍රාජික පිරිස අර විසුණු වහන්සේලා පිළිගෙන අහනවා ඇවැත්නි බවත් ගෞතමයන් වහන්සේ ඔබලට මෛත්‍රී භාවනාවෙහිම දෙනවද? හරිම වැදගත් මේක. බවත් ගෞතමයන් වහන්සේ මෛත්‍රී භාවනාවෙම කියා දීලා තියෙනවද? ඇවැත්නි එහෙමයි. අපිට කියා දීලා තියෙනවා. අපේ විසුණු වහන්සේලා මෙහෙම උත්තරයක් දෙනවා. ඒ වෙලාවේදී යන්නේ පරිබ්‍රාජික නායකයෝ නැත්නම් ඒකෙත් ඉන්න දේශකයෝ. ඒගොල්ලෝ අහනවා ඒ කියන්නේ මෙහෙමනි. අවෛරී වූ අප්‍රමාණ වූ මෛත්‍රී සහගත චිත්තේ එක දිශාවකට වළන්ත අසීමිතව වළන්ත ඒ වාගේම දෙවෙනි දිශාවටත් ඒ වාගේම තුන්වෙනි හතරවෙනි දිශාවන්ටත් උඩ යට ආදී වතින් අප්‍රමාණව මහත්ගතව විහිදුවමින් මේ මෛත්‍රී චිත්තේ වළන්ත මෙන්න මෙහෙම නේද දෙන්නේ කියලා හිතන් ඇහුවා අපේ ස්වාමින් වහන්සේලා කියනවා ඔව් එහෙම තමයි දෙන්නේ. ඉතින් ඇවැත්නි බවත් ගෞතමයන් ඔබ වහන්සේලාට දෙන්නා ඔබලාට දෙන්නා වූ යක්කිසි ආකාරයක කර්මස්ථානයක් ඇද්ද? මෛත්‍රී භාවනාවක් ඇද්ද? අපි අපේ ශ්‍රාවකින්වත් ওই ටිකනේ දෙන්නේ. ඉතින් කොහොමද වෙනසක් කියන්නේ? මොකද්ද අමුත්ත? අපි දෙන එකම නෑ දැන් බවත් ගෞතමයේ දීලා තියෙන්නේ. මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් නැගුවා. දැන් අපි අහලා බැලුවොත් අපිට දැන් අපි පොතේ තියෙන එක ගන්නකොට මොකද්ද අරන් තියෙන්නේ? අවෛරී වූ අප්‍රමාණ වූ මෙත්තා සහගත හිත මෙහෙම එක දිශාවකට වඩන්න ඒ වගේම දෙවෙනි දිශාවටත් වඩන්න තුන්වෙනි දිශාවට හතරවෙනි දිශාවටත් වඩන්න උඩ යට ආදී දස දිශාවන්හි අසීමිතව අප්‍රමාණව වඩන්න දැන් ওই ඉස්තරේ අපිත් දන්නවා කවුරුත් අහලා තියෙනවා එනහර අන්නේ පරිබ්‍රාජිකයෝ ඒ කාලේ දැනගෙන හිටියා එහෙනම් වැදගත් දෙයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ දුන්න මෛත්‍රී භාවනාව නම් බුදු පියාණන් වහන්සේ මේ දේශනාවෙන් ශ්‍රවණය කරලා අහපු කෙනෙකුත් හැරෙන්න මේ මෛත්‍රී භාවනාව කියා දෙන්න සමතෙක් දෙවියන් සහිත මරුන් සහිත බමුණන් සහිත බබුන් සහිත ශ්‍රමණ බමුණන් සහිත තුන් ලෝකයේ කොතනකවත් නැහැ. එන හරිය වැදගත්යක් අපිට ලබන්න ලැබෙනවා. මොකද්ද? නිවන් දකින්න හේතු වෙන මේ බුද්ධ ශාසනයේ මෛත්‍රී භාවනාව දැනගන්න ලැබෙනවා. හිතලා බලන්න මෙච්චර කල් අපි ඔය අදහසින් අරගෙන වඩ වඩා හිටියේ අර අන්‍ය පරිබ්‍රාජිකයොත් වඩපු මෛත්‍රී භාවනාවද නරකයි කියනවා හැම නෙමෙයි සුගතියට හේතු වෙනවා. බබලෝපදින්නත් පුළුවන්. හැබැයි නිවන් නැහැ. නිවන් මාර්ගට හේතු ඒකේ නැහැ. බුදු පියාණන් වහන්සේම දේශනා කරනවා මම මේ ලෞකික මේ භාවනාව බෝධිසත්ත්ව කාලෙත් වැඩුවා. හැබැයි නිවන් දැක්කේ නෑ. ආපහු ආවා. ඒක නිවනට හේතුුනේ නෑ කියලා. එහෙනම් අපි දැනගන්න ඕන ලෞතරා බුදු පියාණන් වහන්සේ මහා බුද්ධඥාණයෙන් පෙන්වා දුන්නා නිවන් දකින මෛත්‍රී භාවනාව. අන්න ඒක තමයි අපේ කරුණා ශාසනයේ විය යුත්තේ. අපි වැඩි යුත්තේ. එහෙනම් අන්න ඒක දැනගන්ටයි අද මේ වටිනා අවස්ථාව මේ පින්නතුන මත වෙලා තියෙන්නේ. හොඳින් තේරුම් අරගන්න ඕනේ. එහෙනම් මොකද්ද? අර වික්ෂුන් වහන්සේලා දුන්න පිළිතුරේ වෙලාවේ. ඒක අනුමත කළෙත් නැහැ. ප්‍රතික්ෂේප කළෙත් නැහැ. තෝත් නිම්බුතෝ නැතිලා විදිලා. බුදු පියාණන් වහන්සේ හමු වෙලා අන්න බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළා මේ කාරණේ. ස්වාමීනි උදේ දානෙට අපි වැඩියට පස්සේ තව වෙලාව තිබෙන නිසා අපි මෙහෙම අන්නේ පරිබ්‍රාජික ආරාමයකට ගියා. ඒ වෙලාවේදී ඒ ඉන්න අන්නේ පරිබ්‍රාජිකයෝ අපෙන් ඇහුවා බවත් ගෞතමයන් වහන්සේ ඔයාලට මෛත්‍රී භාවනාව දෙනවද කියලා. අපි කිව්වා දෙනවා කියලා. ඒ කියන්නේ මෙහෙමනි අප්‍රමාණ වූ අවෛරී වූ මෛත්‍රී සහගත චිත්තේ එක දිශාවකට වදන්ත. එසේම දෙවෙනි දිශාවටත් තුන්වෙනි දිශාවටත් හතරවෙනි දිශාවටත් උඩ යට ආදී වන්නා වූ තැන්නේ සියලු අතුරු දිසා සහිතව සියලු දැන්හි වඩන්ද අප්‍රමාණව වඩන්ද මේ ක්‍රමෙන්නේ ඉද දෙන්නේ අපි කිව්වා එහෙම තමයි දෙන්නේ එතකොට මේ පරිත්‍රාජිකය අහනවා ඉතින් ඇවැත්නි අපි අපේ අපේ ගෝලයින්ට දෙන්නේ අපේ ශ්‍රාවකින්ට දෙන්නේ ඔය ක්‍රමෙනි එහෙනම් බවත් ගෞතමයන් වහන්සේ දෙන භාවනාවෙත් අපි දෙන භාවනාවෙත් හෝ වෙනස මෙන්න මෙහෙම ඇහුවා අපි උත්තර දෙන්නේ නැතුව ඒක ප්‍රතික්ෂේප කරන්නින් නැතුව අනුමත කරන්නින් නැතුව ඔබ වහන්සේ හමු වෙන්න ආවි. මේ අපේ මෛත්‍රී භාවනාවේ යථාර්ථය දැනගන්නයි. මෙන්න මේ විලාදි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණනි පදවැලා කරන්ගෙන එයින් එයින් වැඩි මනස් යමක් අධ්‍යක්ීමක් නැති ඒ මෝඩයෝ මා දේශනා කළ දේශනාවට සම කරන්න හැදුවට කොහොමද සම වෙන්නේ මම දේශනා කළ මෛත්‍රී භාවනාවක් ඇත්නම් අන්න ඉස්සරහා වාගේ පෙන්වන දෙවියන් සහිත, මරුන් සහිත, බබුන් සහිත, ශ්‍රමණ බමුණන් සහිත තුන් ලෝකේ මා හෝ මාගෙන් අහගත්ත කෙනෙක් ඇර අනික් කෙනෙක්ගේ මෛත්‍රී භාවනාව දන්නේ නැහැ. පුළුවන් නම් මෙන්න මේ ටික අහන්න. කෙසේ වඩන්නා වූ මෛත්‍රී භාවනාව මෙලොව කෙබඳු විහරණයක් මූලික කරගෙන පවතිනවද? පරලෝකේ බඳු විහරණයක් ලබනවද? කෙබඳු ඵලයක් ලබනවද? අවසානයේ කොහොමද? කෙසේ වර්ණලද කරුණා භාවනාව මෙලොව කෙබඳු ඵලයක් ලබනවද? පරලෝක කෙබඳු ඵලයක් ලබනවද? අවසානයේ කොහොමද? කෙසේ වර්ණලද මුදුතා භාවනාව මෙලොව කෙබඳු ඵලයක් ලබනවද? පරලෝක කෙබඳු ඵලයක් ලබනවද? අවසානයේ කොහොමද? කෙසේ වර්ණලද උපේක්ෂා භාවනාව මෙබඳු මෙලොව කෙබඳු ඵලයක් ලබනවද? පරලොව කෙබඳු ඵලයක් ලබනවද අවසානයේ කොහොමද? ඔන්න ඔය ටික අහන්න. ඒ පිළිබඳ කිසිම හසල දැනුමක් නැති පදවැලකට සීමා කරගත්ත දැනුමක් ඉගෙනුමක් ඇති ඔය අන්නේ පරිබ්‍රාජිකයෝ ඕකට උත්තර දෙන්න දක්ෂ නැහැ. ওই ටිකට උත්තර දෙන්න ගියොත් දෙවියන් මරුන් බබුන් සහිත ශ්‍රමණ බබුණන් සහිත තුන් ලෝකේ මාවෝ මාගෙන් අහගත්ත කෙනෙක් ඇරෙන්න තව කෙනෙක් දන්නේ නැහැ. මේ තරම් ගැඹුරුයි. එහෙනම් දැන් අපෙන් ඇහුවොත් ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් ගත්ත කෙනෙක් අරගෙන දේශනා කළ කෙනෙක් තුලින් ඒ ධර්මය හරියට විග්‍රහ කරලා ගත්ත දාට නම් අනේ මේකද බුදුරන් වහන්සේ අපිට දේශනා කරපු සතර බ්‍රහ්ම විහරණ කියලා දැනගන්නවා. ඉදාට දැනගන්නවා මෙච්චර කල් අපි එහෙනම් අර අන්‍ය පරිබ්‍රාජය කරපු භාවනාවේදී පොර පොර ඉඳලා තියෙන්නේ. අපි ළඟ තිබිලා තින්නේ ඒ ආගේ හතර බ්‍රහ්ම විහෙරණ මිසක් ලෞකික හතර බ්‍රහ්ම විහෙරණ මිසක් නිවන් දකින්න හතර බ්‍රහ්ම විහෙරණ තිබුණාද? මෙන්න මේකේ තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් හිතලා බලන්න ඕනේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඊට පස්සේ බුදු පියාණන් වහන්සේම තෝරලා දෙනවා වික්ෂුන් වහන්සේලාට මහණනි මෙත්තා සහගත චේතෝ විමුක්තිය ලැබෙන්නේ කොහොමද? විවේක නිත්‍රිත විරාග නිත්‍රිත නිරෝධ නිත්‍රිත වොත්සග්ග පරිණාමී මෛත්‍රී සහගත සති සම්බොජ්ජංගයේ වඩන්ද මෙන්න මම ඔයාලට කියපු එක අනිකා දන්නේ නැති එක විවේක නිත්‍රිත විරාග නිත්‍රිත නිරෝධ නිත්‍රිත වොත්සග්ග පරිණාමී මෛත්‍රී සහගත ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්ඩ එපන්දු මාකාරයෙන් නැවතත් පෙන්නනවා. විවේක නිස්විත, විරාග නිස්විත, නිරෝධ නිස්විත, වොස්සග්ග පරිණාමී, මෛත්‍රී සහගත, ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්ද ඔය ආකාරයෙන් පෙන්වන එබඳුම පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්ද එබඳුම විරිය සම්බොජ්ජංගේ වඩන්ද එබඳුම සමාධි සම්බොජ්ජංගේ වඩන්ද එබඳු උපේක්ෂා සම්බොජ්ජංගේ වඩන්ද මෙන්න මම දුන්නේ මෛත්‍රී භාවනාව. එසේම විවේක නිස්රිත විරාග නිස්රිත නිරෝධ නිස්රිත වොස්සග්ග පරිණාමී කරුණා සහගත සති සම්බොජ්ජංගයේ වඩන්ද එබඳුම ධම්මවිජේ සම්බොජ්ජංගයේ වඩන්ද එබඳුම පීති සම්බොජ්ජංගයේ පස්සද්ධි සම්බොජ්ජංගයේ වඩන්ද එබඳුම විරිය සම්බොජ්ජංගයේ වඩන්ද උපේ සමාධි සම්බොජ්ජංගයේ වඩන්ද උපේක්ෂා සම්බොජ්ජංගයේ වඩන්ද මේ කෙටි කරලා කියන්නේ විලාව යන නිසායි ඔය හැම එකක් ගන්න මේකින් එක විග්‍රහ කරන්නේ කොහොමද? ඔය විදිහටමයි විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වස්සග්ග පරිණාමී අර කරුණා සහගත බැලුවා වාගෙම මුදුතා සහගත සති සම්බුද්ධංගේ වඩන්ඩ ධම්මවිජේ සම්බුද්ධංගේ වඩන්ඩ ඒ වගේම පීති සම්බුද්ධංගේ පස්සද්ධි සම්බුද්ධංගේ වඩන්ඩ විරිය සම්බුද්ධංගේ සමාධි සම්බුද්ධංගේ උපේක්ෂා සම්බුද්ධංගේ වඩන්ඩ විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත වස්සග්ග පරිණාමී උපේක්ෂා සහගත සති සම්බොජ්ජංගේ වඩන්න ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්න ඒ වාගේම ප්‍රීති සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න විරිය සම්බොජ්ජංගේ වඩන්න සමාධි සම්බොජ්ජංගේ වඩන්න උපේක්ෂා සම්බොජ්ජංගේ වඩන්න මෙන්න මම කියා දෙන ක්‍රමී මෙබඳු ආකාරයෙන් වඩන කෙනාට පළමු අවස්ථාවේදී මෙත්තා සහගත චේතෝ විමුක්ති නැමැති සාන්ත වූ අප්‍රමාණ ගුණ ඇති සමාධිය පහළ වෙනවා. මෙන්න පළවෙනි මෙත්තා සහගත චේතෝ විමුක්ති සමාධිය. මෙන්න මේ සමාධිය පහළ වෙච්ච කෙනා ඒ සමාධියෙන් එහාට නොගින් ඒ මට්ටමේ හිටියොත් මෙලෝදී ඒ මෙත්තා සහගත සමාධි සුඛ විහරණේ වාසය කරලා අරිහත්ත්වයටපත් නොවුනොත් සම්පූර්ණ කරගන්න බැරි වුණොත් මෙයින් චුත වෙලා ගිහිල්ලා සුභ නම් බ්‍රහ්ම කුලයේ ගිහින් උපදිනවා බ්‍රහ්ම කොට්ටාසී උපදිනවා එහි යම් ආයුෂක් ඇද්ද ඒ ආයු කාලය තුනම බාධකයක් නැතුව ඒ කාලේ ඉඳලා එහි අවසානයේදී පිරිනවම් පානවා යථාබෝධයේ පූර්ණේ කරගෙන ඔහුගේ සතර ගමනින් ඉවරයි මෙන්න මම පෙන්නපු භාවනාවට අනුකූලව ලැබෙන ප්‍රතිඵලයේ පළවෙනි එක. කරුණා සහගත චේතෝ විමුක්තිය වැඩුවොත් මෙලොවදී කරුණාසහගත අප්‍රමාණ ගුණ ඇති චේතෝ මුක්තිය මෙලෝ කාලයේ ගත කරලා ඒ සාන්ත සුවයෙන් ගත කරලා මේන් චුත වුණොත් අරිහත්ත්වයටපත් නොවුණා නම් එතනින් ගිහිල්ලා ඉතින් මොකද වෙන්නේ ආකාශා නංචායතන කියන අරූපී බබලෝ උපදිනවා ඒ බ්‍රහ්මයාට හිමි යම් ආයු කාලයක් ඇද්දී ආයු කාලයේ සම්පූර්ණයෙන් එහි ගත කරලා යථාබෝධයේ පූර්ණ්‍ය කරගෙන එහි පිරිනවන් පානවන් නැවතා පහු වෙන්නේ මෙන්න ඊළඟ වාසනාව. මුදුතා සහගත චේතෝ විමුක්තිය මෙසේ වැඩූ කෙනාට මුදුතා සහගත හිත මෙසේ වැඩූ කෙනාට මෙලොවදී මුදුතා සහගත චේතෝ විමුක්තිය ලැබෙනවා. ඒ සාන්තව ප්‍රණීතව අප්‍රමාණ ගුණයෙන් වාසය කරලා මෙලොවදී අරිහත්ත්වයටපත් නොවුනොත් මෙයින් චුත වෙලා ගිහිල්ලා විඥානං ඡායතන කියන අරූපී බ්‍රහ්ම කොටාසී උපදිනවා. ඒිට හිමි ආයු කාලයේහි ගත කරලා යථාබෝධියේ පූර්ණ්‍ය කරන පිරිනවම් පානවා මිසක් නැවත ඔහුට සසර ගමනක් නැහැ කෙලවරයි. උපේක්ෂා චේත් උපේක්ෂා භාවනාව පූර්ණ කරගත්තොත් ඔය ආකාරයට මෙලෝදී උපේක්ෂා සහගත චේතෝ විමුක්තියෙන් වාසය කරලා මෙලෝදී අරිහත්ත්වයටපත් නොවුනොත් ආකින්චඤ්ඤායතන කියන බබලෝ ගිහින් උපදිනවා. ඒ බබලෝ ඒ කාල සීමාව ගත කරලා අවසානයේදී යථාභෝධයේ පූර්ණත්වයෙන් අරිහත් කෙලවර කරනවා මිසක් නැවත සංසාර ගමනට එන්නේ මෙන්න මෙලෝ ආනිසංසයේ ඔන්න පරලෝ ආනිසංසයේ ඔන්න කෙලවර අවසානයේ නිවන මෙන්න මේ ටික තමයි මම කියපු මෛත්‍රී භාවනාව වැඩුවාට ලැබෙන්නේ එහෙනම් මේ භාවනාව කොහොමද පද පිළකට සීමා කරගත්ත මුල ඉගෙනගත්ත ඉගෙනුමක් ඇති ඔය අන්‍ය පරිබ්‍රාජිකව විග්‍රහ කරන්නේ මා හැර මගෙන් අහගත්ත කෙනෙක්ගෙන් හැර මේ භාවනාව ගැන විග්‍රහ කරන්න කෙනෙක් මේ තුන් ලෝකෙම නැහැ කියලා දේශනා කළා. එහෙනම් අපි දැන් දැනගන්න ඕනේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මෛත්‍රී භාවනාව කියන්නේ කොච්චර ගැඹුරු එකක්ද? කොච්චර අර්ථයද වැහිලාද? මේවා මට ඕනවට හැටියට කියනවා නෙමෙයි. ධර්මයේ තුල තියෙන කරුණු පෙන්නලා කියන්නේ දයන් කම්පාවෙන්මයි. එහෙනම් තේරුම් අරගන්න ඕනේ. අපි දැන් මෙතෙන්දී මේ මෛත්‍රී භාවනාවේදී පෙන්නපු කාරණා ටික ටිකක් විග්‍රහ කරගන්න. මොකද්ද විවේක නිස්ෘත කියන්නේ? මොකද්ද විරාග නිස්ෘත කියන්නේ? නිරෝධ නිස්ෘත කියන්නේ මොකද්ද? වොස්සග්ග පරිණාමී කියන්නේ මොකද්ද? මෙත්තා සහගත හිත කියන්නේ මොකද්ද? මෙන්න මේ ටික විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. හැබැයි මේකෙදි මේ විග්‍රහ කරනකොට සමහර වෙලාවට අද දෙන අර්ථ වලට පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් පද නිරුක්තියත් එක්කලා මේ විග්‍රහ කරලා දෙන්නේ. තේරුම් අරගෙන බලන්න ගැළපෙයිද කියන එක. මේ ලෝකේ යම්කිසි පුද්ගලයෙක් යම් සත්පුද්ගල දරුවේ වස්තු වාදී මේ ලෝකේ යම්කිසි දෙයකට හිත තබාගෙන හිටියොත් වටිනවයි කියලා හැඟීමෙන් හිටියොත් මිතුරුකම් බැඳගෙන හිටියොත් ඒ අපි මිතුරු වෙච්ච හැමදේම අනිත්‍ය දේවල් දුක්ඛ දේවල් අනත්ත් දේවල් ඒවා කැඩිලා යනවා බිඳිලා යනවා විනාශ වෙලා යනවා කඩනවා බිඳිනවා විනාශ කරනවා කොතෙක් හක්ෂණය කළත් පෝෂණය කළත් කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා ධර්මතාවය ඒකයි අපි යම් ප්‍රියමනාපයකින් යමක් ඇතුළු කළා නම් මිත්‍ර වුණා නම් ඒ දෙයට උරුම ස්වභාවයේ අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ඒකේ ප්‍රිය ස්වභාවය වෙනස් වෙන්නේ නැත්නම් මధుර ස්වභාවය වෙනස් වෙන්නේ නැත්නම් අපිට කැමැති හැටියට පවතිනවා නම් අපි එහෙම දෙයකුයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් සිද්ධ වෙන්නේ මොකද්ද? අපි අකමැති දේවල් වලින් ඒ தත්ත්වය වහාගෙන යනවා. ඒක වැළඳ ගන්නවා. අපි කැමති නෑ නමුත් ඒක වෙනවා. ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ගෙවිලා යනවා. අපි කොච්චර කැමති නැතුණත් ඒක වෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? කැමති නැති සිද්ධ වෙන යමක් ඇත්නම් ඒ කැමැති කැමැතිසේ නොවන කැමැතිසේ නොපවතින යමක් ඇත්නම් අන්න ඒ බඳු ස්වභාවයක් අපි ප්‍රිය කරලා අල්ලන්න ගියොත් ඒකාන්තයෙන් අපිට විවේකයක් හම්බ වෙනවද අවිවේකයක් හම්බ වෙනවද දැන් හිතලා බලන්න ඕනේ එහෙනම් අපි දැනගන්නවා කවදාවත් අපිට විවේකයේ සැනසෙල්ලේ ඉන්න බෑ අපි ප්‍රියයි මනාපයි කියව යමක් කැඩී බිදී විනාශ වී යනකොට කඩාවිද විනාශ කර දමනකොට ඒ වාගේම කොතේ කස්සණය කරත් පෝෂණය කරත් කැඩී බිදී වෙනසී යනකොට Taman කැමතිසේ නොපවතින දේ සිද්ධ වෙනකොට තනතිල්ලේ ඉන්න පුළුවන් කමක් නැහැ. හිත ගැස්සෙනවා. අනේ අපොයි කියලා හිතෙනවා. එහෙම ඉඳලා පුළුවන්ද? විවේක කරන් පුළුවන් දේ වෙලාවේදී සෑ දවල් දෙකේ මහන්සි වෙලා හරි මගෙන් දියේදු උදව්ව දෙන්න ඕනේ. කොහොම හරි එක රැක ගන්න ඕනේ. දැන් හිතා ගන්නට මිත්‍රකම තමන්ගේ අම්මා අම්මට තාත්තට ලොකුම මිත්‍රකමක් තියෙනවා තමන්ගේ දරුවෝ ගැන. දැන් ඉතින් විවේකයෙන් එහෙම ඉන්න පුළුවන් ද අම්මට තාත්තට දරුවාගේ වැඩ ගැන බලන්නේ නැතුව. දරුවාට කරදරයක් එනවා දැක්කොත් විවේකීද අවිවේකීද? තමන්ගේ අම්මා තාත්තා හෝ වේවා දරුවන්ට මව්පියෝ හෝ මව්පියන්ට දරුවෝ හෝ භාර්යාවට ස්වාමි පුරුෂයා හෝ ස්වාමියාට භාර්යාව හෝ එසේ නැත්නම් තමන්ගේ සහෝදරයාට සහෝදරීට සහෝදරයා සහෝදරී හෝ හිත මිත්‍රයාට හෝ යම් කරදරයක් වෙනවා දැක්කොත් සද්ද නැතුව ඉන්න පුළුවන්ද බලා ඉන්න නැතුව විවේකයක් එහෙම හම්බ වෙයිද එහෙනම් මේ જાතියෙන් තියෙන ලෞකික ලින්ගතුකමක් කියනවා නම් අන්න සංගණිකා දෝසයි කිව තත්ත්වෙටපත් වෙලා ඇති වෙන්නේ මොකද්ද අවිවේක නිසිත මිසක් විවේක නිසිත එතන නැහැ ඒ වාගෙන් යම් තැනක ඇත්නම් අමුසැමියන් වශයෙන් ඇත්නම් කාමරාගයන්ටත් වැටෙනවා දූ දරුවන් ඒ වාගේම දෙමාපියන් ආදී අරගෙන ඒ වාගේම ලෝකයේ වස්තු කාමයන්ට සම්බන්ධිලා එහෙම අහු වෙනවා වස්තු කාම ක්ලේශ කාම දෙකට අහු වෙලා වටිනවයි කියව මිත්‍ර මිත්‍රත්වයෙන් බැඳගත් දේවල් වලට බැඳුනහම මොකද වෙන්නේ රාග නිස්සිතද විරාග නිස්සිතද හිතලා බලන්න එහෙනම් විවේක නිස්සිත නැත්නම් ඒ මිත්‍රකම විරාග නිස්සිත නැතුව රාග නිස්සිත නම් අර කිව්ව ධර්මයට අනුව කෝ විවේක නිසිත තත්වයක් කෝ විරාග නිසිත බව ඒ වාගේ මේ වෑ රවුම් ගහන්න හිතෙනවා නම් ක්‍රෝධ නිසිතයි කොයිද රවුම් ගහන්න ගියේ අපි අහනවා හැම සිරිතක් අපේ ආදි පැරණ තවත්ම කතා කරනවා මේක කොහේ රවුම් ගහන්න ගියද දන්නේ මොකද්ද කියන්නේ අන්න ක්‍රෝධ නිසිත ගමන් වලට පංචකාමී පස්සේ දුවනවා නම් කාම වස්තු කාම ක්ලේශ කාම පස්සේ දුවනවා නම් ඒවා සමග හිත විතුරුකම් බැඳගත්තා නම් ඒවෑ තියෙන අඩුපාඩුකම් හොයමින් ඒවා පෝෂණය කරමින් ඒ තුල ළඟින්ද ඒවෑ රවුම් ගහනවා මිසක් විවේකයක් නැහැ. එහෙනම් එතන මොකද්ද වෙන්නේ? ගමන රවුම් ගගහා ඉන්නවා. නිරෝධකෝ හෝද තියෙනවා නම් ගමන හෝද නැති දැන්ට නිරෝධ. හැරි හැරීම නතර වෙන්න ඕන නිරෝධ වෙන්න. එහෙනම් මට රවුම් ගහන්න දෙයක් නැහැ වටිනා දෙයක් ලෝකේ නැහැ. මෙන්න මේ අදහස ආවුදාටයි නිරෝධ නිස්සිත නැත්නම් මොකද වෙන්නේ? හිත මිතුරුකම් තියෙන තාක්කල් රෝධ නිස්සිත මිසක් ඒක නිරෝධ නිස්සිත නෑ. අන්න සංගණිකා දෝෂ සහිත මිත්‍රත්වයේ ඇති. එහෙනම් මොකද වෙන්නේ? එකතු වෙලාම ඉඳි හිදෙනවා. හිත මිතුරු හදාගත්තාම සංසර්ගයි. නැන්නම් පාළුයි. මුග කාලෙකින් බලන්න ගියේ නෑ යන්න ඕනේ බලන්න. ඉන්න බෑ බලන්න නැතුව මේ ආදි වශයෙන් අදහස් අරගෙන මොකද්ද කරන්නේ? සංසාර සංසර්ගයේදී යුක්තයි පරිණාමීත්වයේ තියෙන සංසර්ගයේදී ඒ පැත්තටයි පෙරලෙන්නේ. එහෙනම් උත්සග්ග පරිණාමී කියන්නේ ඒක අනිත් පැත්ත. කුදකලා తත්වයේ විවේකී తත්වයේ උත්සග්ග පරිණාමී අන්නර බුදු පියාණන් වහන්සේ කුදකලා විවේකීව ගහක් මුල ඉන්න වෙලාවේදී අර ඇවිදලාද තණ්හා මරගෙන ඇවිත් මොකද්ද? ඇයි මේ පාළුවෙන් ඉන්නේ? බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අරිහත් ඵල සමාපත් සුවේ මම ඉන්නවා. පාළුවෙන් ඉන්නවා නෙමෙයි. මෙන්න සුඛ සමාපත්තියක හැටි. අන්න සංසර්ග නැහැ. උත්සග්ග පරිණාමී එහෙනම් යම් කිසි දෙනක මේ ලෝකයේ යථාර්ථයේ ලෝක සත්‍යයට පෙන්නලා දීලා අපි දකින්න ඕන දෙයක් තියෙනවා මොකද්ද මෛත්‍රිය කියලා මේ ආර්ය විනයේ තියෙන්නේ කර්මයන් කරලා කරලා පාප කර්ම කරලා ඒ වෑ විපාක විඳින්න ගිහිලා හතර අපායේ දුක් විඳින ලෝක සත්‍යය දැක්කහම මොකද වෙන්නේ අපි කොහොමද ඒක වළක්වන්නේ අනන්ත දුක් විඳිනවා මොකද කරන්නේ කාට කියන්නද කියලා බේරන්න පුළුවන් තැනක දැන් නැහැ. කරගත කර්මයේ ගෙනියනවා කම්මස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමිති කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති කියලා හිතනවා මිසක් කර්මයේ මුල් කරගෙන කර්මයේ න්‍යායා කරගෙන කර්මයේ දායාද කරගෙන කර්මයේ පිළිසරණ කරගෙන යම් කර්මයක් කරන්නේදී යහපත් නම් යහපත් ප්‍රතිඵල හෝ අයහපත් නම් අයහපත් ප්‍රතිඵල හෝ දායාද කරගෙන මේ සත්‍යය සසර ගමනක් යනවා මේ පැවැත්ම ගෙනියනවා එහෙනම් ඕක දැක්කහම අපි දකින්න ඕනේ මොකද්ද දුක් විඳින සත්‍යය දැක්කහම අනේ අපේ කිවර දුක නතර වෙයිද අපි තව ටිකක් කම්පා වෙනවා විතරයි ඌ කරගත පාප කර්මය ඌ ගෙවනවා ලෝක ධර්මතාවය කියන්නේ යම් පවක් කළා නම් පාපයට වන්දි ගෙවන්න ඕනේ එහෙනම් ඒක ප්‍රධාන වෙන කාරණයක්. එදා කළා වූ පව් වලට විපාක විඳිමින් සත්වයන් නොඑක ආකාර දුක් ගැහැට විඳිනවා. මෙලෝදී ලෝක සත්‍යයෙන් හිංගි කරලා හිංසා කරලා අනුගේ බෙලි කපලා කඩා වඩාගෙන ගිහිල්ලා බෙල්ල කපන දෙන්න වැඩිලා දුක් විඳ විඳ බෙලි කපන තැනට ගෝචර වෙනවා මොනවා කරන්නද? අන්න උපේක්ෂාවෙන් තැන අපිට හවුම් ගහලා මොනවා කරන්නද බේරන්න පුළුවන්ද? කරගත කර්ම වලට මුක්කු ගහන්න නෙමෙයි බුදුදහම තියෙන්නේ. ඇත්ත පෙන්ලා දීලා පුළුවන් මොලයක් තියෙන කෙනෙකුටත් මේකෙන් අදවත් බේරියල්ලා. තිරසනා බේරන්න බෑ. තිරසනාට නිවන් දක්වන්නේ කවුද? කොහොමද උර බණ කියලා තේරුම් කරලා දෙන්නේ? එහෙනම් මෙන්න මෙතෙන්දි දකින්න ඕනේ සංගණිකා දෝෂ සම්බන්ධ නැති හරවත් මිත්‍රත්වයේ මොකද්ද? පහන් සිතින් අනුන්ට අනුශාසනා කිරීම යමක් ඇද්ද? මේම දයාවයි, මේම කරුණාවයි, මේම මිත්‍රත්වයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔන්න ඕකයි. එහෙනම් කවුද ගලවා ගන්නේ? කොහෙද දුක තියෙන්නේ කොහෙද නැත්තේ? ලෝකයේ ඇතුලේ තියෙන දුක තමයි. දුක විඳගෙන යන්න ඕනේ. සැප කියන මායාවෙන් වහලා දුක් ගොඩක් ගෙනත් දෙනවා. ඇත්ත විග්‍රහ කරලා පෙන්ලා දීලා මුලාවෙන් මුදවා ගන්න පුළුවන් නම් යම් කෙනෙක් අන්‍යා සංසාර දුකෙන් සදාටම නිදහස් වෙනවා. මෙන්න නිදුක් කිරීම. සංසාරයේ නැමැති මහා රෝගයෙන් නිදහස් වෙනවා මෙන්න නිරෝගී කිරීම. සංසාරේ නැමැති දාහයෙන් නිදහස් කරලා දෙනවා මෙන්න සුවපත් කිරීම. සංසාරේ නැමැති මහා දුක් වලින් සදහටම කෙලවර කරලා දෙනවා නම් මෙන්න දුකින් මිදීම. මෙන්න මෙතන මොකද වෙන්නේ? ওই දහම තේරුම් ගත්තාම කැඩෙනවා, බිඳෙනවා, වෙනසෙනවා ඒක වළක්වන්න බෑ ලෝකේ හැටි. ඕක දකින්නවා. පව් කරගුවාම විපාක විඳින්න සිද්ධ වෙනවා වළක්වන්න බෑ. ඒක තමයි ලෝක ධර්මතාවය. ඇයි පව් කරගන්නේ? ආදර්ශයට ගනින්නලා අරගෙන ඉවරලා පාපේ නිදහස් වෙලා කියන මේ දයනුකම්පා වචනයයි ලෝකෙට දෙන්න ඕනේ. පඤ්ඤාවන්තා සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාත කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. පව් වලට මුක්කු ගගහ ඒවට පැලැස්තරාල වන්නේ යන්නේ නෙමෙයි බෞද්ධයෝ ඉන්නේ. බෞද්ධත්වය කියන්නේ ඒකයි. එහෙනම් මොකද්ද කරන්නේ? ලැබුණා වූ ප්‍රඥාවන්ත අවස්ථාවේදී හොඳට සිහි බුද්ධියක් තියෙන තේරුම් ගන්න පුළුවන් නුවණක් තියෙන අවස්ථාවේදී මුලාසහගත වන්නා පාප ලෝකයෙන් මිදෙන්න ඇත්ත දැකපල්ලා ඒ தත්ත්වය ඉක්මවා ගිය ලෝක සත්‍යයගෙන මොනවා කරන්නද? ඒ සත්‍යයට පිළිසන්න වෙන්නේ කොහොමද? මෙන්න උපේක්ෂා විය යුතු තැන. එහෙනම් මෛත්‍රිය මොකද්ද? මිත්‍ර ධර්මයේ ගන්න කැමැත්තෙන් මේ ණයි ඉන්නවා. මොකද්ද මිත්‍ර ධර්මයේ? යම් ධර්මයක් ඇතුළු කරගත්තාම සසර දුකෙන් මිදෙනවා නම් සදාහටම සැනසුමලපත් වෙනවා නම් අන්නේ ධර්මයේ මිත්‍රත්වයේ කරා යහපත් කරලා ගින්න ධර්මයක්. මෙන්න මේ ධර්මයේ දෙන්න පුළුවන් හොයාගෙන ඉන අය ලේසියෙන් අන්නේ ඒ වෙලාවට රෑ දවල් බලන්නේ නැතුව නිදිමත බලන්නේ නැතුව වෙහෙස බලන්නේ නැතුව අන්නේ ඒ ආකාරයෙන් උදව් කරලා උපකාර කරලා එන්න පින්නවත මෙන්න මේ ධර්මයේ ගත්ත කියලා බොහොම සන්තෝෂයෙන් ලබා දෙන්න පුළුවන් මානසිකත්වයක් ගොඩනැගිලා අන්නේ සඳහා බලාපොරොත්තුව පිහිටපුවාම කියනවා මෛත්‍රී සහගත වන්නා වූ ආර්ය බලාපොරොත්තුව පිහිටියා කරුණාව කුමද්ද ඊට වඩා බලපතලයි අපි දන්නවා ලෝක සත්‍යයේ එහෙම නැති අය ඉන්නවා හැබැයි අපි ටිකක් දුක් විඳින්න වෙනවා, වෙහෙස වෙන්න වෙනවා, ඒ අය හොයන්න. ඒ අය හොයලා ගිහින් හරි කමක් නැහැ. අවස්ථාව පාදලා දීලා දුක වෙහෙස බලන්නේ නැතුව අන්න අර මතු දුකටපත් වෙන්න ඉන්න පුද්ගලයේ බේරගන්නට මාර්ගයේ සම්පයක් ප්‍රයෝගයන්ගෙන් හෝ යොදලා ඒ පුද්ගලයා ගෙන්නලා එයා වෙනුවෙන් වෙහෙතිලා ඒ ධර්ම මාර්ගයේ පෙන්වා දුන්නා නම් ඇත්ත තමයි මෙච්චර කල් අනන්ත සංසාරී අනාථ වෙලා හිටියා මේ ධර්මයේ දැක්කේ නැතුව මම අද පටන් යථා ධර්මයේ දැක්කා සසර ගමනේ කෙලවර කරන්න මඟ පාදා ගත්තා කියලා. මෙන්න මෙසේ තේරුම් ගන්න අවස්ථාවක් එනවා. මෙන්න ආපුහම කරුණාසහගත චේතෝ විමුක්තිය ලැබෙනවා. ඔන්න ඔතෙන් හිත වැඩිච්ච කෙනාට. ඊට පස්සේ මොකද කරන්නේ? සමහර කෙනෙක් ගියාම බයිනවා. හිඟි හිංසා කරනවා. ඒ අවස්ථාවේදී ආදර්ශමත්ව ගත කරලා ඒ පුද්ගලයාගේ හිත නිවන්න හිත උණු වෙන්න පුළුවන් විදිහේ දහම් ගුණයක අපි පිළිහිලා ඉඳලා කටයුතු කරනකොට හේතු වාසනා තියෙනවා නම් ඒ හිඟි හිංසා කරන්න ආපු කෙනාටත් හිතෙනවා මෙච්චර වැන්නා මෙච්චර හිඟි කළා මෙච්චර අනුපද කිව්වා වචන මාත්‍රේ කිව්වා මට දොස් කියන්නේ නැහැ එහෙනම් මොනවා හරි විශේෂ ගුණයක් තියෙනව නේද මුල් ළඟ කියලාවත් හිතලා හිටන් ටිකක් හිටු කරලා බලනවා. බලනකොට නොපිලිගන්නේ නැහැ. හිඟි හිංසා වෙන විදිහට කතා කරන්නේ නැහැ. හිත රිදෙන විදිහට කතා කරන්නේ නැහැ. ඉන්න පින්නොත කොහොම බැන්නක් හවන්නේ නැහැ. ඒවා පැත්තකට දාන්න මේ වටිනාකම බලන්නකෝ. මෙන්න ධර්මයේ වටිනාකම පොඩ්ඩක් හිතලා බලන්න. මෙන්න මේ වෙලාවේදීත් ලෝක සත්‍යයන්ගේ කොටසක් එහෙම පිළිගන්න කොටසක් ඉන්නවා. හැබැයි එහෙමත් කරන්න බැරි කියලා දෙන්න බැරි නියත මිත්‍යා දෘෂ්ටික මට්ටමේ කොටසක් ලෝකේ ඉන්නවා. කොච්චර කිව්වා තේරුම් කරලා දෙන්න බැරි නම් ඊය කොහොම හදන්නද? අල්ලපු වැඩේ හිතපු චුන්ද සූකරට හදන්න ගියේ ඇත්තේ අන්නේ උපේක්ෂාවෙන් හිටියා. ඊය හදන්න බැරි නිසා. නමුත් අද බලාපොරොත්තු වෙන්නේ මුළු ලෝකෙම කාණගාතයෙන් තොර ලෝකයක් හදන්න, තොර මරවංචාවෙන් තොර වුණ සියලුම ලෝක සත්‍යයන්ගේ ලෝක ක්‍රමයක් හදන්න, සුරාසූ දුරාධාර අතහැරපු ලෝකයක් හදන්න, තෙදමනවා නම් මොකද්ද වෙන්නේ? ලෞත්‍රා බුදු පියාණන් වහන්සේලා කරන්න බැරි දෙයක් කරන්ටයි ඊළඟලන්නේ. හිතලා බලන්න. ලෞත්‍රා බුදුරන් වහන්සේට පුළුවන් වුණාද අල්ලපු වැටේ චුන්දසූ කරගේ උරෝ මෙරීම නවත්තන්නට? අනිත් පැත්තේ නිගන්ඨයන්ගේ තියෙන දුක්ඛය නවත්තන්න පුළුවන් වුණාද? එහෙනම් දැනගන්න ඕනේ බුදුවරු ලෝකේ පහළ වෙන්නේ පඤ්ඤාවන්තස් සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන මෙන්න මෙතන තේරුම් අරගෙන ප්‍රඥාවන්තයන් නිසා මේ ශ්‍රේෂ්ඨ ධර්මයේ අරගෙන කටයුතු කරගන්නටයි. ඒ නිසා අපි දැනගන්න ඕනේ ලෝකයා හදන එක නෙමෙයි අපි හැදුනොත් ඒ ආදර්ශයට අරගෙන හැදෙන්න හේතු ඇති ලෝක සත්‍යය හදාගන්න ලොකුම වටිනා ආදර්ශය තමයි ලොකුම වටිනා මෙත් පැතිරීම තමයි ඒ ටික අපිට කරන්න පුළුවන් යමක් තියෙනවා ඒ මෛත්‍රී චිත්තය පතුරවන්න ඕනේ පුළුවන් එච්චරයි සත්වයා ගොඩ ගන්න පුළුවන් යමක් කරදී යුතු කාය කර්මයක් තියෙනවා නම් වචී කර්මයක් මනෝ කර්මයක් තුළින් ඒ යහපත කර දෙන්න පුළුවන් නම් මෛත්‍රී සහගත කරුණා සහගත මුදුතා සහගත උපේක්ෂා සහගත කියන මේ ක්‍රම හතර තුළින් ගැලපෙන විදිහට අපි අන්නේ ටික ලබා දෙන්න බලන්න ඕනේ. අන්නේ ටික කරගෙන ගියා නම් අපිට ලැබෙනවා ආර්ය මෛත්‍රිය නිවන් දකින්න මඟ අපිට ඇත්ත තේරෙන්න පටන් ගන්නවා. ලෝක සත්‍යයට සත්‍ය අවබෝධ වෙන්නා වූ සැනසීම උදා වෙනවා විහිදෙනවා. එහෙනම් අපි අද එවඳු වන්නා වූ නිවන් දකින්ට හේතු වෙන විවේක නිත්‍රිත, විරාග නිත්‍රිත, නිරෝධ නිත්‍රිත, උත්සග්ග පරිණාමී කියන මේ කාරණා හතරෙන් යුක්ත වන්නා වූ ඒ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ගුණයන්ට ගෝචර වන්නා වූ මෛත්‍රී භාවනාවක් වඩන හැටි, කර්මස්ථානයක් වඩන හැටි, අලුත් කර්මස්ථානයක් හැටිදයි මේ බිහි වෙලා පේන්නේ. නමුත් මේක අලුත් බවක් නෙමෙයි තියෙන්නේ යථාර්ථවත් බවයි. යථාර්ථවත්ව සංසාරයේ දුකක් කියලා දැකලා, සංසාරයේ රෝගයක් කියලා දැකලා, සංසාරයේ බයක් සංසාරයේ ගින්නක් සංසාරයේ දාහයක් සංසාරයේ ශෝකයක් සංසාරයේ රාගයක් ඒ වගේම සංසාරයේ බැම්මක් සංසාරයේ සයුරක් සංසාරයේ අඳුරක් ආදී වශයෙන් දකින්න ඕනේ අනුලෝමක් ශාන්තිය ඇතිවෙන්න අන්නේ අනුලෝමක් ශාන්තිය ඇති වෙන විදිහට අරගෙන නිවන මේන් විදුනා වූ සාන්තයි ප්‍රණීතා කියලා දැක්කනම් අන්නේ අවස්ථාවේදී අපිට සම්්‍යත්ව න්‍යාමයේ නැවති මාර්ගඵල අවබෝධ කරගන්න අවශ්‍ය වෙන මානසිකත්වයේ උදා වෙනවා එහෙනම් අනුලෝමක් ශාන්තිය නැති කෙනෙකුට සම්්‍යත්වේ න්‍යාමී ලැබෙන්නේ සම්්‍යත්වේ න්‍යාමී නැති කෙනෙකුට සෝතාපන්න සකෘදාගාමී අනාගාමී අරිහත් කියන මාර්ගඵල ලැබෙන්නේ එහෙනම් අනුලෝමක් ශාන්තිය ඇති කෙනෙකුටයි සම්්‍යත්වේ න්‍යාමී ලැබෙන්නේ සම්්‍යත්වේ න්‍යාමී ඇති කෙනෙකුටයි මාර්ගඵල අවබෝධී වෙන්නේ මේ කියන බුදුදහම මුදින් තේරුම් අරගෙන අනුලෝමක් ශාන්තිය නැගෙන්නත් සම්්‍යත න්‍යාමයේ ලැබෙන්නත් හේතු වෙන ආකාරයෙන් අපි කර්මස්ථානයක් වඩන්න බලමු. පුළුවන් අය මේ කර්මස්ථානයේ පටිගත කරගෙන හෝ කැමැති ආකාරයෙන් හෝ වෙන් කරගෙන තමන්ට නිවන් දකින්න හේතු වෙන මේ උතුම් කර්මස්ථානයේ පාදම් කරගන්නට වතහා ගන්නට බලන්ට කොයි ආකාරයෙන් හරි බලන්න බලන්ට ඉදිරි අවස්ථාවලුත් මේ කර්මස්ථාන භාවනා දෙනවා මූලික වශයෙන් දැනගන්නට මෙත්තාසහගත කර්මස්ථානයක් මේ ආකාරයෙන් අද උදා වෙනවා හොඳින් ඒ කර්මස්ථානයේ ශ්‍රවණය කරලා දරා ගන්නට ලියා ගන්නට ආන්තිදයක් කර ගන්නට බලන්න සම්බුදු සුවනැන සතට ලැබීවා සම්බුදු දම් පද නිවන දිවාවා සම්බුදු ගුණ මෙත් සිසිල ලැබීවා සම්බුදු සත් බස මුවට ඇදීවා දෙතන මේ බඳු කම දහනින් මතුවන සුවය සැමට වේවාසෙත් ගුණ දෙන නිවන වෙතට යාවා ගුණ මනසින දෙවමි උතුම් කම තහනක් සෙත දෙන සාදු සාදු සාදු තෙරදිග වසන සත් දිගවතන සත්වයෝද පෙර අනුදිග වසන සත්වයෝද දකුණු දිග වසන සත්වයෝද දකුණු අනුදිග වසන සත්වයෝ පසු දිග වසන සත්වයෝද පසු අනුදිග වසන සත්වයෝද උතුරු දිග වසන සත්වයෝද උතුරු අනුදිග වසන සත්වයෝද යට දිග වසන සත්වයෝද උඩ දිග වසන සත්වයෝද මේ මමද සියලු සත්වයෝ සංසාර දුකෙන් මිදෙත්වා සංසාර භෝගයෙන් මිදෙත්වා සංසාර භයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර ශෝකයෙන් මිදෙත්වා සංසාර සාගයෙන් වේවා සංසාර බැම්මෙන් මිදෙත්වා සංසාර සයුරෙන් මිදෙත්වා සංසාර කතරෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මේ පළවෙනි කර්මස්ථානේ දෙවෙනි එකක් මේ ආකාරයෙන් වඩන්ට මේ සතර පැවැත්මක් වන්නේද මහා දුක් කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා දුක් කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා දුක් කඳ දිවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා රෝග කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා රෝග කඳ නොවන්නේ මමද සියලු සත්වයෝ මහා රෝග කඳ දිවන සතරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා ජරා කඳ වන්නේ මේ සසර පැවැත්මක් නොවන්නේද මහා ජරා කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා ජරා කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා ව්‍යාධි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා ව්‍යාධි කඳ නොවන්නේ මමද සියලු සත්වයෝ මහා ව්‍යාධි කඳ දිවෙන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා මරණ කඳ වන්නේ මේ සසර පැවැත්මක් නොවන්නේද මහා මරණ කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා මරණ කඳ දිවන සතරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා භය කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා භය කඳ නොවන්නේ මමද සියලු සත්වයෝ මහා භය කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා හද ගිනි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා හද ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා හද ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා දාහ ගිනි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා දාහ ගිනි කඳ නොවන්නේ මමද සියලු සත්වයෝ මහාදාහ ගිනි කඳ දෙවන සසරින් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා ශෝක ගිනි කඳ වන්නේ මේ සසර පැවැත්මක් නොවන්නේද මහා ශෝක ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා ශෝක ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා සාග ගිනි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා රාග ගිනි කඳ නොවන්නේ මමද සියලු සත්වයෝ මහාරාග ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා බැඳුණු බැමි වන්නේය මේ සසරේ පැවැත්මක් නොවන්නේද මහා බැඳුණු බැමි නොවන්නේය මමද සියලු සත්වයෝ මහා බැඳුණු බැමි දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද අනන්ත දුක් ගිනි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද අනන්ත දුක් ගිනි කඳ නොවන්නේ මම දේසියලු සත්වයෝ අනන්ත දුක් ගිනි කඳ දෙවන සසරින් මිදෙත්වා සාදු සාදු සා